බුද්ධික මහත්මයා අවසරයි ඔව් බුද්ධික අවසරයි ස්වාමීන් වහන්සේ YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා සම්පජඤ්ඤය අකුසල් කිරීමේදීත් ඇතිවි අකුසලයේ තීව්‍ර විය හැකියිද? ඒ පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලා සිටිමි. නෑ සම්පජඤ්ඤය අකුසල් සිතක කොහෙත්ම ඇති වෙන්නේ මොකද සම්පජඤ්ඤය කියන්නේම ප්‍රඥාව. ඒ නිසා ප්‍රඥාව කොහෙත්ම ඇති වෙන්නේ නැහැ අකුසල් සිතක. ඒ අකුසල් සිතේ ප්‍රඥාව වගේ දැනෙන්නේ මෝහයයි, දිට්ඨියයි, විතර්කයයි, චිත්තයයි අන්න ඒ ධර්ම ටික තමයි එතන ප්‍රඥාව වගේ ක්‍රියාත්මක ඒක අපි කලින් අවස්ථාවක කතා කළානේ මේ අකුසල චෛතසික පිළිබඳව කතා කරන්න ආරම්භ කරනකොටම අපි කතා කළා විශේෂයෙන් මෝහය පිළිබඳව කතා කරනකොට මෝහය පිළිබඳව කතා කරනකොට මහානායක හඳුරු පැහැදිලි කරනවා මෝහය, ලෝභය, ditthිය, විතරකය, ਵਿਚාරය සහ චිත්තය යන මේ ධර්මය සදෙන අකුසල පක්ෂයේ ඥාණයෙන් පවත්නාහ. එතකොට අකුසල් කරනකොට ප්‍රඥාව වගේ පෙනී හිටින්න ওই ධර්ම. ඒවත් වලින් ඒ තරත්ත අකුසලයේ තව තවත් ගැඹුරට ගැඹුරට වඩා සියුම්ව වඩා සූක්ෂම විදිහට අසු වෙන්නේ නැති වෙන්න ඒක කරන්න සැලසුම් කරනවා. එතකොට එතන අපට හරිය ලොකු ප්‍රඥාවකින් මේක කලා වගේ දැනෙන්න පුළුවන්. නමුත් ඒ තියෙන්නේ සම්පජඤ්ඤය නෙමෙයි. ඒ තියෙන්නේ මෝහය, ලෝභය, ditthිය, විතක්ක, ਵਿਚාර, චිත්ත කියන මේ ධර්මවල ඒක රාශීත්වයෙන් අකුසලය තුල වඩා ගැඹුරට යන්නට පෙළඹේ. ඕසින් ස්වාමීන් වහන්සේ සම්පජඤ්ඤය කියන්නේම ප්‍රඥාව. ප්‍රඥාව කොහෙත්ම අකුසල් සිතකෙ දෙන්නේ